ඉස්සලා අපි ආශ්වාස ප්‍රශ්වාස කියලා හඳුනාගත්තේ රූප ධර්ම දෙක. ආශ්වාස වාතය සහ ප්‍රශ්වාස වාතය. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේදී ආ බල බල ඉන්නකොට ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ සමතාවද දෙකේම සමාන ලක්ෂණ වායෝ පොට්ටබ්බ ධාතුව දකින්න. දකින්නකොට හිත හරි කම්මැලි කරනවා. හිත නීරස කරනවා. සමානකට යෝගාවචරෝ මේකට බය වෙලා හයිය මුස්ප ගන්න පවා යනවා. හිත නින්දට පවා වැටෙනවා. ආනපනමට හරියන්නේ නැහැ කියලා දමල ගහලා යනවා. ආන්නේම වෙන්නතුව මේ උනේ ආශාසී ප්‍රසාසී පොදු ලකුණට වැටීමද කියලා දැනගන්න නම් මේ වෙලාවේදී සමහරට යෝගාචර නිදිමත චෝදනා කරනවා. අද ටික වෙලාවක් හිටියා දන්නේම නැහැ මොනවා කරන්න එකපාරට ගැස්සිලා අවදි වුණා කියලා. අන්නේ වෙලාවේදී ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න කරනවා. ඒ නැති වෙන්න ගැස්සෙන්න බය වෙන්න ඉස්සර වෙලත් ආනාපානේ නෑ. ගැස්සුණාට පස්සේ ආයෙත් එන්නේ ආනාපානෙට නම් මේ වැදගත් වෙනසක් වෙන්නයි හදන්නේ මේක කෙලස් නින්දක් නෙවෙයි මේ හිත සැඟවි ගැනීමක් වෙලා තියෙනවා සංඥාවේ පටලවිල්ලක් වෙලා තියෙන ඒක නිසා මේක හොඳ දෙයක් යම් හේකින් නින්දයන්ට ඉස්සල්ලා හිත පිට ගිහිල්ලා නම් නින්දෙන් පස්සේ ගැසිලා එනකොටත් හිත අරමුණට ගන්න බැරි නම් ඒක කෙලස් ඒක කෙලස් නින්දක් ඒක නීවරණයක් ඒක චීන මිත්‍ති ඉතින් මේ දෙක හරියට සපයලා උත්තරයක් දෙන්න යෝගාචර කොච්චර තීක්ෂණව මේ ආශාස් ප්‍රසවාසයට බලන්න ඕනද කියන එක එන්නේ එන්නේ එන්නේ එන්න තමන්ගේ වගවීම කාර්යභාරය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒකල ඉවර වෙලා ආශාස් ප්‍රසවාස දෙකම සමෝපෙණෙද්දී නීරස වෙලා තියෙද්දී කම්මැලි වෙලා තියෙද්දී සතිය සහ සමාධිය කඩා ගන්න නැතුව ඒකට යනවා කියන එක ගංගා දිගේ ඉහළට යනවා කියන එකෙන් තමයි සර්වඥාන්සේ මේ පෙන්ලා දීලා තියෙන එක පරිශෝතගාමී ගමනක්. ඒ නිදිමත තියෙද්දිත් ඒ කම්මැලිකම තියෙද්දිත් ඒ පාකරන ගතිය තියෙද්දිත් අසරණ ගතිය දැනෙද්දි තමන්ටම තමන් කාලකන්ණි වගේ තේරෙද්දි සත්‍ය සමාධිය කඩාගෙන යන්නේ නැහැ කියන එක සංඥාව පිළිබඳව විශාල ප්‍රගතියක්. ඒක නැත්නම් අපේ මොලේ මෙතික් වැඩගත්තේ නැති පැත්තකට ආලෝකය වැටිලා. මේක ලස්සනට අවුරුදු 2600කට ඉස්සර වෙලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා වෙන සිද්ධි වැටක් කරා ඒක වාර්තාගත වෙලා තියෙනවා සුත්තිපාතී කලහ විවාද සූත්‍රයේදී ඒ කලහ විවාද සූත්‍රයේදී මේ පුද්ගලෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ සංඥාව හඳුනා ගැනීම කුමක් නිදාන කරන කුමක් ආසන්න කාරණාව කරගෙන කුමකින් හට ගන්න දෙයක්ද එතකොට බුදුජානක කියනකොට ස්පර්ශයෙන් හට ගන්නවා කියනවා. එතකොට මේ පුද්ගලයා අහන අමතර ප්‍රශ්නයක් මේ ස්පර්ශයෙන් නතර වෙන්න නම් ස්පර්ශයේ සංසිතෙන්න නම් ස්පර්ශයේ සමතුලනයේ වෙලා යන්න නම් කුමක් සංසිඳුණත් පස්සේ මේ සත්‍ය සංසිතෙන්න. කියන්නේ බුදුට හොඳට අවබෝධයක් දෙන මේ ස්පර්ශයේ තියෙන තාකල් කෙලස් වලට ඉඩ තියෙනවා. මේ ස්පර්ශයේ සංසිඳවන්න ඕනේ නම් සමණයකටපත් කරන්න ඕන නම් කුමන්ත කළ යුත්තේ. එතකොට බුදුරජාණන් කියනවා මේ රූපේ සංසිඳ වන්න ඕනේ. රූපේ සමණයකටපත් කරන්න ඕනේ. ඒ පුතලේ දෙවෙනි ප්‍රශ්න දෙවෙනි හරස් ප්‍රශ්නත් උත්තරය අරගෙන ආහනවා කතං සමේතස්ස විභූති රූපං කියලා. ස්වාමීන් වහන්සේ මම කොයි විදියට හැසිරුණොත්ද මම කොයි විදියට කටයුතු කළොත්ද මට මේ රූපේ සමණයටපත් කරන්න පුළුවන්. මට මේ රූපය සමතේකටපත් කරන්න පුළුවන්. මට මේ රූපය සංහිඳව ගන්න පුළුවන් වෙනවා. කතං සමීතස විභූති රූපං සුඛං දුක්ඛං ඡාපි කතං විභූති. එතකොට මෙයා කියනවා යම් තැනකට යම් ආකාරයකට කටයුතු කරනකොට මේ රූපය සංසිඳුණා නම් එතනදී සැප දුක දෙකක් නැහැ. මට ඔබ වහන්සේගෙන් අහන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ මම මොන විදියට භාවනා කළොත්ද මොන විදිය ප්‍රයෝගයක් කළොත්ද මට මේ රූපය විභූත කරන්න පුළුවන්නේ සැප දුක දෙක නැත්නම් යන්න පුළුවන්. ඒසොට මේ ප්‍රශ්නෙට සම්පූර්ණ ਸਰවඥාන්සේ දෙන්නේ සංඥාව හරහා උත්තරයක්. නැත්නම් සංඥාව කියන මානසිකව හරහා. බුද්ධජනන සඳහන් කළා කියනවා නසඤ්ඤ සංජී නෝපි විසඤ්ඤී න විභූත සංජී ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා. ඔබ ඒ භාවනාවේදී එක තැනකට නසඤ්ඤ සංඥේ මේ සාමාන්‍ය ඉදurangෙන් ගන්න සංඥාව වෙන්නේ නැති වෙනවා. තමන්න තේරෙනවා තමන් හොඳටම ඇහෙන් රූප බලනවා නෙවෙයි, කනින් ශබ්ද අහනවා නෙවෙයි, නාසයෙන් ගඳ බලනවා නෙවෙයි, දිවෙන් රස බලනවා නෙවෙයි, අන්තිමට කයෙන් පහසවත් නැතු යනවා. ඒ පහසනේ ආස්වාස් ප්‍රසවාසය කියන්නේ. ඒ පහසනේ පිම්බි මහැකිලිම කියන්නේ. ඒ පහසනේ වම දකුණ කරනකොට අහුවෙන්නේ. ඒකත් උඹෙන් ගිලිනවා. ඉතින් ආස්වාස් ප්‍රසවාසයත් නොදෙනී යනවා. නසඤ්ඤ සංහී නෝපි විසඤ්ඤ හැබැයි උඹ හොඳට දන්න උඹ විසඤ්ඤ වෙලා නැහැ. ක්ලාන්ත වේලාවක්වත් මොකක්වත් නැහැ. නෝපි අසඤ්ඤී උඹ නීව සංඥානා සංඥාතනේ හෝ අකින්චඤ්ඤායතන කියන අසඤ්ඤ තලයේ නැති බව දන්නවා. ඒවං සමේතස විභූති රූපා. අන්න මේ විදිහේ සංඥාවකට එන වෙලාවේදී රූපය උඹෙන් සමු වෙනවා. රූපය සංසිඳින. රූපයෙන් උඹට බාධා නැහැ. වෙන විදිහකට කියනවා නම් එතෙන් යනකොට සැප දුක දෙක දැනෙන්නේ නැහැ. ඉතින් අපිට යම් කිසි කෙනෙකුට භාවනා කරලා මේ ආශ්‍රද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරමින් ගෙවම් කරමින් පොදු ලක්ෂණයට එනකොට ආනාපානිය නොදැනෙන මට්ටමට ගියාට පස්සේ ආනපන නෑ කියන කියන මට්ටමට ගියාට පස්සේ මෙන්න මේ චිත්ත tattwය සතියෙන් බලන්න පුළුවන් නම් යාට තේරෙන වෙලාවදී මම රූප බලනත් නෙවෙයි, දත් අහනත් නෙවෙයි, ගඳ බලනත් නෙවෙයි, රස බලනත් නෙවෙයි, අඩු ගානේ ආනාපානයවත් විඳිනව නෙවෙයි. එතකොට සතිය තියෙනවා අසතියටපත් වෙලා විසඤ්ඤ වෙලා නැහැ. මම අර ගෙවෙමින් පවතින ආනාපාන නැත්නම් ඊට කලින් තිබුණු සියුම් ආනාපාන නැත්නම් ඊටත් කලින් තිබුණු ගොරෝසු ආනාපානය හරහා ඉනාපු සති මාත්‍රාව කඩාගෙන නැහැ. හොඳට අවදීන් ඉන්නවා විසඤ්ඤ වෙලා නැහැ. සංඥාවක් නැහැ කියන්නත් බෑ. හැබැයි මේ තියෙන සංඥා වචන විස්තර කරන්නත් බෑ. ආන්න මෙතෙන් යන වෙලාවේදී ලකුණු තුනක් බුදුහාමුදුරු පෙන්නන එක රූපය ඔබේ සමගද. ඔබ වේදනා සංඥා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම අයින් වෙලා ඇහ කන දිව නාසය කය තුනම සංසිතිලා ඔබ විඳින්නේ නැහැ යමක්. සැපක් විඳින්නෙත් නෑ දුකක් විඳින්නෙත් නෑ මෙන්න මෙතෙන්දී ස්පර්ශය ස්පර්ශ කරන්නේ අපේ සංසාරේ ඉස්ලාම් වතාවට අපි එනවා ස්පර්ශය ස්පර්ශ නොකරන තැනකට එතෙන්දී සංඥාවට Tamange බිස්නස් එක කරගන්න බැරි වෙනවා සංඥාවට අපිව රවට්ටන්න බැරි වෙනවා සංඥාව පදනම දෙදෙනවා සංඥාවට කොක්ක ගහගන්න බැරි වෙනවා මෙන්න මේ தത്വෙට එනකොට කෙලෙස් සහිත හිත කලබල නික්ලේශී සත්පුරුෂයාගේ හිතන හිතා ගන්නවා දැන් නම් කපාගෙන යන්නේ බරපතල කෙලෙස් ප්‍රමාණයක් මම නම් දැන් හරි කියලා. නමුත් අසත්පුරුෂයාට කෙලෙස් සහිත හිතට එහෙම නැත්නම් කල්යාණ ධර්ම නාපු කෙනාට බයක්, චකිතයක්, නිදිමතක්, කම්මැලි ගතියක්, තමල ගහලා යන්න ඕන ගතියක් ඇවිල්ලා අර සංඥාව නැතිකම මමයාගේ නැතිකම මාන්නේ නැතිකම තණ්හාව නැතිකම පාළු ගතියක් විදිහට පේනවා. කම්මැලි ගතියක් විදිහට තේරෙනවා. හැබැයි භාවනා ඉතාමත්ම වැදගත් සංදිස්ථානයකට ඇවිල්ලා ඒක වැරදියට කියවනවා. ඉතින් මෙතනදී කොච්චර භාවනා කරත් මේ සංඥා විපල්ලාසකින් මේක කියවන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා ඉතින් නූල් බඳින්න ඉඩ තියෙනවා, සාන්ති කර්ම කරන්න ඉඩ තියෙනවා, පිරිත් නූල් ගැට ගහන්න ඉඩ තියෙනවා. අතෙන් මෙතන දේවාල ගහන එකක් බව යන්න ඉඩ තියෙනවා. මට භාවනා කරනකොට මොකද වෙන්නේ? මේ භාවනාව හරි බවට තියෙන හොඳම සාක්ෂියක් තමයි භාවනා කරොත් ප්‍රතිඵල 100%ක් ෂුවර්. නමුත් එන ප්‍රතිඵලේ වර්ගවල ගත්තොත් හොරෙක් තමන්ගේ පුතෙක් විදිහට තේරුම් ගන්න කියොත් තමන්ගේ පුතා හොරෙක් විදිහට තේරුම් ගන්න කියොත් ඊට පටලවිල්ල වෙනවා. ඒක නිසා යෝගාවචරය රූපේ විභූත කරගෙන වේදනා චප දුක් දෙකක් ගිවන් කරගෙන සංඥාවත් ගිවන් කරද්දී හොඳට මතක තියාගන්න මෙන්න මේ අශීරු තත්වයේදී එලෝ මෙලෝ දෙක ගැට ගන්න පුළුවන් එකම චෛතසිකයේ සතිය විතරයි. සතියට පුළුවන් සංඥාව තියෙද්දි පවත් ගන්න පුළුවන් සංඥා නැතිව පවත් ගන්න පුළුවන්. රූපේ තියෙද්දි සතිය පවත් ගන්න පුළුවන් නැතිව පවත් ගන්න පුළුවන්. සුඛ දුක් දෙක දැනෙන වේදනා තියෙද්දි සතිය පවත් ගන්න පුළුවන් නැතිව පවත් ගන්න පුළුවන්. ඒක නිසා භයානකම තැන නැත්නම් භයානකම කියන වචනේ වැරදි. වැදගත්ම තැන තමයි ඒ රූපේ ගිවන් වෙන වෙලාවේදී සැප දුක නොදැනෙන වෙල වෙලාවේදී නිමිත්ත ගෙවන් වෙලාදී දැනගන්න තව පොඩ්ඩකින් මට විදිය විඳින්න බැරි තැනකට මම යනවා. සැප දුක දෙක නැති තැනකට යනවා. නිමිත්ත ගන්න බැරි තැනකට යනවා. කියන්න බැරි තැනකට යනවා. මෙන්න මෙතනදී සතිය කඩා ගන්න නැති වුණොත් මෙතනදී සමාධිය කඩා ගන්න නැති වුණොත් එයාට සත්පුරුෂයයි කියලා කටපුවා කියනවා. මේ தත්ත්වෙ සංසාරේ එක සැරේ කරන්නේ. එක සැරයක් කරපු මිනිසයාට ඒක කවදාකවත් මේ මතකෙන් අයින් කරන්න බෑ ඊට පස්සේ. ඒ තරම්ම එලොමෙලෝ දෙකේ ගැට ගැහිලා විඥානයේ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තත්ත්වය සහ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ දෙක අතර පාලමක් ආවට පස්සේ ඒ යෝගාවචරයට ගොළු භාෂාවක් ගොළුකමක් ඇති වෙනවා මේ විදියට රූපේ ගෙවම් කරමින් මේ විදියට වේදනා ගෙවම් කරමින් මේ විදියට සංඥා ගෙවම් කරමින් ගිය ලෝකයේ මේ manuss ලෝකෙ මෙච්චර ආයාසයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා ලබන සියලු අත්දැකීම් වලට වැඩිය පුදුමාකාර පිළිච්ච ගතියක් තියෙනවා. පුදුමාකාර සම්පත්‍ති කරගතියක් තියෙනවා. පුදුමාකාර නිරාමිෂ සුඛයක් තියෙනවා. මේක ගැන දන්නේ නැතුව මිනිස්සු මේ රූප ශබ්ද ගන්ධ රස අල්ලගෙන ගැටෙමින් ඊර්ෂ්‍යා කරමින් අනුන්ගේ කඩා වඩා ගන්නමින් බොරු කියමින් කේලම් කරමින් සතුම් මරමින් කාමීත්‍යාචාරමින් කරන මේ වැඩේ අසුචි පණුව අසුචි කැලිය වලට දඟලන දඟලින්නක් වගේ.